මොසලයි ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ස්වාමීනි අවබෝධයෙන් සිල් රකින්න කෙනෙක් දිනපතා සිල් ගැනීම අවශ්‍යද? අපි ওই ප්‍රශ්නේ මීට කලිනුත් කතා කළා. ඇත්තටම අවබෝධයෙන් සිල් රකින්න කෙනෙක් ජීවිතේ එකම වතාවක් සිල් සමාදන් වුණත් හොඳටම ඇති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජය තුළ සංස්කෘතික අංගයක් හැටියට ඊළඟට සමාජයට යම් මඟ පෙන්වීමක් හැටියට ආගමික සදාචාරාත්මක පිළිවෙතක් හැටියට යම් යහපත් කටයුත්තක් ආරම්භ කරනකොට පන්සල් සමාදන් වෙන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඒ මොකද සමාජයක ගොඩනගාගෙන තියෙන සංස්කෘතීන් හදාගෙන තියෙන යම් සදාචාරාත්මක ගුණාත්මක දෙයක් දිගු කලක් පවත්වා ගන්න. එතකොට හැමෝටම මේ සංස්කෘතිය අවශ්‍ය නැති වෙන්න පුළුවන්. අවශ්‍ය නැති වුණාට යම් කෙනෙක් මම ප්‍රඥාවෙන් සිල් රකින්නවා ඒ නිසා මම හැමතැනම පන්සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ කියලා අනිත් සියලු දෙනා පන්සිල් සමාදන් වෙනකොට එයා දෑත් එකතු කරලා වඳින්නෙත් නැතුව පන්සිල් ගන්නෙත් නැතුව හිටියොත් අර ඇඳුම් ගැන කිව්ව කතාව වගේ තමයි වෙන්නේ. අපි මේ අවංකව ඉන්නවා. අපි මේ ඇතුලේ එකයි පිටේ එකයි නෑ. මේ කා ළඟක් තියෙන දේවල් අපි මේවා හංගන්න ඕන. ඒ නිසා මට නම් ඇඳුම් ඕනේ කියලා නිර්වස්ත්‍රව මහපාර ගියා වගේ අරුබුදයක් තමයි එතන ඇති මොකද එයාට ඒක ප්‍රශ්නයක් නෑ. එයාට ප්‍රශ්නයක් නැති වුණාට අනිත් අයට ඒක ප්‍රශ්නයක් වෙනවා. අනිත් අයට ඒක ගැටලුවක් වෙනවා. සමාජ යාන්ත්‍රණය හොඳින් පවත්වා ගන්නට ඒක බාධාවක් වෙනවා. දැන් ওই වගේ තවත් දේවල් ගොඩාක් තියෙනවා ওই වගේ අවස්ථා. උදාහරණයක් හැටියට අපි කියමු දැන් වර්තමානයේ හුඟක් දෙනා ගෙවල් වල සිල් සමාදන් වෙන්න නැඹුරුවක් තියනවා පොය දවසට. එතකොට ඒකට හේතුව හැටියට ඒ අය කියන්නේ පන්සලට ගියාට හරියට වැඩසටහනක් කෙරෙන්නේ නැහැ. කාලසටහනකට අනුව වැඩක් කෙරෙන්නේ නැහැ. එන අය නිකන් ඕපදූප කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් අපිට ගිහිල්ලා අර බිම වාඩි වෙලා ඉන්න බෑ. අපේ අකායික අපහසුතාවත් එක්කලා ඊළඟට රූපවාහිනී දවස මුළුල්ලේම ධර්මදේශනා යනවා. ඉතින් ඒව අහගෙන භාවනා කරගෙන හොඳ නිදහසේ පොතක් පතක් කියවගෙන සම්පූර්ණ දවස ගුණධර්ම වඩන්න යොදවන්න පුළුවන් අපි gedara හිටියොත්. දැන් තර්ක අනුකූලව සහ ප්‍රායෝගිකව බැලුවෙන් පස්සේ ඒ අය කියන කතාව ඒ පුද්ගලයාට අනුව නිවැරදි. ඒක කිසි වාදයක් නැහැ. හැබැයි ඒක සමාජගත කරන්න ගියොත් එහෙම. එතකොට ඒ අය කියනවා මම නම් ගෙදර සිල් ගන්න. මම පොයට පන්සලට යන්නේ ගෙදර සිල් ගත්තාම හොඳට අපිට සිල් රකින්න පුළුවන්. එතකොට අපිට ටීවී එකේ හොඳට බණ අහන්නත් පුළුවන්. නිදහසේ පහසුවෙන් ඒ ඔක්කොම කරගන්න පුළුවන්. පන්සලට ගියාම ඕපදූප කතා. එතකොට දැන් මේක ටිකෙන් ටික සමාජගත වුණාම අන්තිමට සමාජයට මොකද වෙන්නේ? අර කාරණේ තේරුම් ගත්ත පුද්ගලයා ගෙදරට වෙලා සිල් රකින්නවා මේක සමාධිගත වෙච්ච ගමන් අර සිල් ගන්න අමාරුවෙන් හරි පෙළඹෙන අයත් ඒක නවත්තලා පොයේ දවසට ගෙදර රැඳෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ යන ඒ ඒ වයස් ස්කණ්ඩායමේ අය එහෙම හරි ඕක ඇදගෙන යයි. ඊට පස්සේ එයාගේ දරුවන්ට මොකද වෙන්නේ? අම්මා තාත්තා පොයට සිල් ගන්න පොයට පන්සල් ගියේ නැහැ. පොයට ගෙදර හිටියේ. ඒතකොට මේගොල්ලෝ අර සීලය කියන කතාවක් නැහැ. පන්සලට පොය දවසෙත් යන එක නවතිනු. මෙන්න මෙහෙම තමයි සංස්කෘතික සෝදාපාලුව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමන් ප්‍රඥාවන්ත නම් ආත්මාර්ථ පරාර්ථ. තමන්ගේ යහපත වගේම අනුන්ගේ යහපත. සමාජ සුභ සිද්ධිය. එතකොට තමන්ගේ ගුණය වගේම සමාජය වෙනුවෙන් කරෙන්නට ඕන යුතුයකම්. අපි නිතරම කතා කරනවා අපි ගුණධම් වඩනකොට ගිහි පැවිදි අපි දෙගොල්ලන්ටම කාර්යභාරයන් දෙකක් තියෙනවා. එකක් තමයි තමන් විමුක්තිය සඳහා ගුණ වැඩිම ගුණධර්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදීම. අනිත් එක තමයි අන් අයට නිර්වාණගාමිනී මාර්ගය සඳහා සහාය එතකොට මේ සහාය එක පිළිවෙතක් තමයි සංස්කෘතිකමය වශයෙන් අපි හදාගෙන තියෙන්නේ යම් යහපත් කටයුත්තක් ආරම්භ කරනකොට පංසිල් සමාදන්. ඒක Tamanට අදාළ නැති වෙන්න පුළුවන්. ඒක Tamanට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක යෙදෙන්න බැරි මොකක් නිසා? ඒක යෙදෙන්න බැරි නම් ඒ අර යම් කිසි දඩබ්බර හිතුවක්කාර අදහසක් නිසා. ඒ හිතුවක්කාර අදහසම ප්‍රඥාවෙන් තොරයි. එහෙමනම් ඒ තනත්තා ප්‍රඥාවෙන් ඒ කටයුත්ත කරනව නෙමෙයි. ප්‍රඥාවෙන් එයාගේ ශික්ෂාපද ටික රකින්න වෙන්න පුළුවන්. හැබැයි අර අර තීරණය ඥාන සංප්‍රයුක්ත නැහැ.